අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පෙළ ගැහිමු තවත් සීලසුඤ්ඤත සූත්‍රයේ දිගේ දක්න දේශනාවකට සියලු දෙනා ඒ සඳහා tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආනන්ද බික්ඛු අමනසිකත් කරිත්වා විඥානං ඡායතනං ආමනසිකරිත්වා ආකින්චඤ්ඤායතනං ඒව සංඥා නා සංඥායතන සංඥා පටිච්ච මනසිකරෝති ඒකත්තං තීති කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චුලසුඤ්ඤත සූත්‍රයේ ටිකක් විශේෂණය කරලා වගේ පෙන්වන මේ අරූප ධානය සමත භාවනා කරන හැටියට කියනවනම් පෙන්වන අරූප ධාන පිළිබඳ ශේෂ්ත්‍රය තමයි අපි මේ සැරිසරන්නේ නැත්නම් හැසිරෙන්නේ. හැබැයි මේකේ එහෙම එක සමත ධාන නැත්නම් අර්පණ ධාන වශයෙන් නෙවෙයි පෙන්වන්නේ මනසේ தත්ත නැත්නම් සංඥා தත්ත වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඒක හරි අමාරුයි අර්ථකථනය දෙන්න මොකද සාමාන්‍යයෙන් ගොඩනෙකේ අදහස තමයි ඒක සඳහා මේ සමත භාවනාවෙන් ලබන අර්පණා ධ්‍යානෙ නැත්තම් ධ්‍යාන මට්ටම තියෙනවා ඒ ඒ අනුව තමයි මේක විස්තර වෙන්නේ කියලා. නමුත් අපි මතක් කරගත්තොත් සර්වචනාංශයේ උත්තර දෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙටනේ. ස්වාමීන් වහන්සේ මට මතකයි රාජ් ගෞතමයන් වහන්සේ ඒ එක දවසක කිඹුල්ලත්පුරේ ඉන්න වෙලාවක මේ බහුල වශයෙන් මම ගත කරන්නේ මේ අනිමිත්ත සමාධියේ ශුන්්‍යත විහරණියේ කියලා කිව්වා මම ඒකමට ඇහුණා හරිද හිතාගත්ත හරිද මම ඒක දරාගත්ත හරිද කියලා ඒ තමන් වහන්සේගේ යටහත් පහත්කම ඇතුව ਸਰවචනාස්කි විමසයි ਸਰවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන එක අහගත්ත විදියත් හරි ඒක දරාගත්ත විදියත් හරි යදී එහෙම තමයි මම එදා කිව්වේ එදා විතරක් නෙවෙයි අදත් ඉන්නේ එහෙම තමයි කියලා මේ මාතෘකාවට පොඩි පණක් දෙනවා. ඒක liver වෙලා අවස්ථාව ගන්නවා අපි වාගේ අවුරුදු ගානකට පස්සේ පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් මේ වාර්තාගත වීම සඳහා ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳ ටේප් රෙකෝඩරයක් වාගේ මතක් කෙරුවොත් ඒක ඔක්කොම වාර්තාගත වෙනවා. ඉතින් ඒක තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී සිද්ධ වුණේ. <clears throat> ඒකත් හරියි අමුතු විදියකට සිද්ධ වුණේ මොකද මහකාශ්‍යප මහරතන් වහන්සේ තමයි ඒකේ නායකත්වයේ ගත්තේ. අරගෙන ඉවර වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේට කොන්දේසියක් පැනෙව්වා. හෙට තියෙන ධර්ම සංගායනාවට මේ මතක සටහන් කිව්ව අපිට අවශ්‍යයි. හැබැයි rahat වෙලා මිසක් අයින්න එපයි කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ධර්ම සංගායනාවට ඉස්සලා දවසේ ගොඩාක් මහන්සි වුණා. සක්මණෙන් පරියන්කෙන් සක්මණෙන් පරියන්කේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමටම තේරුම් ගත්තා හිත උදේ වෙන්න ඉතලා රාත් වෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එදත් තිබිලා තියෙනවා මේ හරියට කාල වේලාවකට ටාස්ක් ෆෝස් එකක් දීලා භාවනා කරලා නිවන් දකින්න උත්සාහ කරපු ගතියක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට සර්වචන්නාංශයේගේ මහා පරිණිරවණයෙන් දවස් 100ක් ගත වෙලා ඒ දවස් 100ට ඉස්සෙල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ උංගා වැඩ බහුලව ඒ වගේම සෝවාන් ආර්ය ඥානසමක් විදියට. ඉතින් මේ මානසික උත්සාහයේදී අවසානයේ උත්සාහය අතහැරලා දැම්මා. උත්සාහය අතහැරලා දාලා ඔන්න ගෙලවෙන වෙන වෙන ගිනි අගුරක් වෙච්චවයි කියලා ගිහිල්ලා ඇඳට ඇඳට හාන්සි වුණා. හාන්සි වෙන්න නැමෙන වෙලාවේදී කොට්ටේට ඔළුව යන්නත් ඉස්සෙල්ලා කකුල් දෙක ඇඳෙන් උස්සනකොට හතර ඉරියව්වෙන් තොරව rahat වුණා. ඉතින් ඒකත් හරි අමතර දෙයක් රාතන් වහන්සේ නමක් විදිහට ආනන්ද ස්වාමීන් විතරයි මේ විදිහට අතර ඉරියව්වෙන් තොරව රහත් වෙලා තියෙන්නේ. ඒකෙත් අර සියලු ප්‍රයත්න අතහැරපු වෙලාවේ තමයි හිත මිදිලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් සංගායනාවට සුසුකම් ලැබුවා. ඊට පස්සේ ඉතින් අපි දන්න විදිහට මානවයාගේ වෙච්ච ප්‍රධානම මේ ඥානීය පිළිබඳව ඥාන විභාගය පිළිබඳව නැත්නම් එපිස්ටමොලොජි පිළිබඳව උන්තම වැඩි තමයි මේ පළවෙනි ධර්ම සංගායනාව කියන්නේ. මොකද සර්වචන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක එක තැන්වල දේශනා කරපුවා අද වාගේ අවුරුදු 2500ක් 2600ක් යනකොට කොච්චර විලල් වෙලා යයිද කොච්චර අවුල් වෙලා යයිද කියන එක ඒ මහරහතන් වහන්සේට එදා තේරිලා තිබුණා. ඒ නිසා සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ විසින් ධර්ම භාණ්ඩාගාරික ධර්මසේනාධිපති වශයෙන් සරුවචනාංශයේ ඉන්නකොටම මේකට පිබුරුපත් සකස් කරලා තිබ්බා. එහෙම නැත්නම් chart එක ඇඳලා තිබ්බා. ඒක තමයි දසුත්තර සූත්‍රයයි ඊට ඉස්සලා තියෙන සූත්‍රය. ඒවා තියෙන්නේ දීඝනිකායේ අවසාන සූත්‍ර දෙක විදිහට. ඒකෙදි ලියලා තියෙනවා බුදුරජාණන්සේගේ ධර්මයේ කවුරු හරි දන්නවනම් මෙන්න මේ chart එක ඇතුලේ තමයි තියෙන්නේ කියලා ඒක නිකම් භාෂාවක ව්‍යාකරණයක් වාගේ පෙන්ලා දීලා තියෙනවා. ඒකෙදි උන්වහන්සේ උත්සාහ කළා තියෙනවා ਸਰවචනංශේ සමහර අය සමහර දායක හම්බෙච්චාම එක කරුණක් විතරක් කියලා ඒ අයව හේතු ගන්නලා ඒක ඒකක නිපාතය කියලා ඒකට කියන සූත්‍ර ටික ඔක්කොම කරුණ එකක් සහිත සූත්‍ර වශයෙන් සංග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට අවස්ථා දෙකකින් විස්තර කරන වෙලාවල් තියෙනවා කරුණු දෙකක්. එතකොට දුක නිපාතය කියලා දෙවෙනි පොතක් සිත් 3 4 5 6 7 8 9 10 11 කියලා සංගීති සූත්‍රයේ දසුත්ත සූත්‍රයේ ඉස්සලා තියෙන සූත්‍රේ සංගීතයක් යම් විදිහකට තියන්න වුණොත් මෙන්න මේ ටික සාකච්ඡා වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් මේ ටික සාකච්ඡා වෙනවා නම් බුද්ධ ධර්මයේ බුදුහාමරගේ දේශනාව අංග සම්පූර්ණයි කියන එකට ඔය පිඹුරුපත් සකස් කරලා තිබ්බා. ඊට පස්සේ ඒක සාරිපුත්තු ස්වාමීන් විසින්ම නැවත එඩිට් කරා. නැවත සුද්ධ කරා ඒක දසුත්තර සූත්‍රය කියලා ඒකක නිපාතයේට දුක නිපාතයේට තික නිපාතයේට කියලා 10න් සමාප්ත කරලා ඒ එක එක නිපාතයකට ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10න් අර තියෙන කරුණු අංග සම්පූර්ණත්වයට යන්න. ඉතින් ඒ වගේ දෙයක් අනිකු ශාස්ත්‍රඥ වහන්සේලාට කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේක ඇත්තටම මේ අපේ මහරහතන් වහන්සේලා නැත්තම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මුල් වෙලා තමයි කෙල්ලේ. මොකද එකක් ਸਰවචනාංශේ ඒ ඒ පුද්ගලයාට ඒ ඒ ආධ්‍යාශවල හැටියට තමයි බණ කියන්නේ. ඒක මේ මෙහෙම මෙහෙම කියාගෙන යනවා කියලා අපි අපි ඔය ශුන්‍යත සූත්‍රය හැටියට බණ 10ක් හතක් අටක් කියනවානේ එහෙම එකක් නැහැ. අවස්ථාව හැටියට තමයි බණ කියන්නේ. ඒක ගුණයක් වෙන්න ඕනේ. මොකද ඕනෙම රහස ඕනෙම දැනුමක් අවුරුදු 100ක් යනකොට ඕක අවුල් වෙනවා විපිරියාස වෙනවා. ඒක නොවීම සඳහා මේක ප්‍රස්ථාරගත කරන්න මේක වගු නැත්නම් ටැබිලේට් කරන්න ඕනේ. මෙවුවා ඉබුරුපස්කස් කරන්න ඕනේ. ඒ වගේ ඇත්තටම ඉතින් අර ශාසනයක තියෙන ගැඹුරක් මේකේ තියෙන දෙක මේ සංගායනාව වෙනකොට සාරිපුත්‍ර ශාස්ත්‍රයක්වත් වෙලා. මොග්ගල්ලාන ස්වාමීන් අපවත් වෙලා. ඉතින් ඒක නිසා වැඩ ඉන්න කාලෙම ਸਰවචනාසිත වැඩ ඉන්න කාලෙම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්න කාලෙම අර සූත්‍ර දෙක දේශනා කළා තියෙනවා. යනව බණුවට 84000ක් ධර්මස්කන්ධයෙන් 21000ක් ධර්මස්කන්ධම ශ්‍රාවක භාෂිත. ශ්‍රාවකයන් දේශනා කරපු දේවල්. ඒක ගොඩක් වෙලාට අතන මෙතන සරුවචන්සි දේශනා කරපුවා සංග්‍රහ වෙලා තියෙනවා. ඒ සෑහෙන ප්‍රදේශයක් සාරිපුත්තු සාංශ තමයි මේ මේ දුර බලලා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි අන්තිමට සාක්ෂි කරුවෝ වෙන්නේ. ඒ සාක්ෂි කරුවන් වෙනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දන්නවා ඔය අපි කමඨාන් සුද්ධ කරනට වගේ ඒ වාතාව සම්පූර්ණ නැත්නම් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් කාශ්‍යප මහරතනන්සේට තේරෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පුච්චක වාසයෙන් ප්‍රශ්න කරන්න වාසයෙන් ආනන්ද සාංශිකෙන් ප්‍රශ්න අහනවා. ආනන්ද සාංශේ ඌට ඒ අඩුපාඩු සකස් කරලා සම්පූර්ණ කරලා දෙනවා. ඒ අනුව තමයි මේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා නිකාය පහ සකස් වෙලා තියෙනවා. දැන් ඒ වගේ අතන හයවෙනි සංගායනා පැවැත්වෙන ගුරුමේදී ඒකටත් ලෝකේ ඉන්න ඔක්කොම ජනතාව බෞද්ධ ජනතාව එකතු කරලා 50 ගණන් වල වගේ කෙරුවා. ඒකට <coughs> කොච්චර වියදම් කරාද කියනවනම් ඒ නිසාම බුරුම රජය කඩාවැටුණයි කියලා මතයක් තියෙනවා. ඊට පස්සේ හමුදා රජයකට ගියේ. ඒ වියදම් කරපු වියදම අසීමිත වියදමක් කරලා තියෙනවා. ලංකාවෙත් කට්ටි අධ්‍යාය ඒකේ කුච්චක ස්වාමීන් වහන්සේ විදිහට තෝරාගත්තේ මහසි සයදව ස්වාමීන් වහන්සේ. මහසි සයදව ස්වාමීන් වහන්සේ නියෝජනය කෙරුවේ ස්වේජින් කියන පොඩි නිකායක්. ඒසට මහානිකායේ හිටියා රාජ්‍ය තාන්ත්‍රික වැඩවලට කටයුතු කරන නැත්නම් බුද්ධ ධර්මයේ භාරදාකාර මණ්ඩලයේ කිස් ගානක මහා ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒතියේදී අර පුංචි නිකායක හම්සු කෙනෙකුට මේ ප්‍රධාන නිලය මේ මේ ආසනේ මේ මං ඉඳගෙන ඉන්න ආසනේ වගේ ප්‍රධාන නිලයේ දුන්නා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලා විරෝධය ප්‍රකාශ කළා. ඒක අපේ නිකාය මේ නියෝජනය වෙන්නේ නැහැ. ඒකට අපේ නිකාය කියන්නේ දාන්න ඕනේ. ඉතින් මේක ඉදිරිපත් වුණාම මහසිසාර ස්වාමීන් වහන්සේ ආසනෙන් බැහැලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මහානිකායෙන් මම හිතන්නේ මට නම් විදිහට මහානිකායේ ආපු ස්වාමීන් වහන්සේට ගොත ගැහෙනවා. ඒ ශාංශ වික්ත නැතිලු. ඒ ශාංශ ප්‍රතිබල නැතිලු. ඉතින් ඒක නිසා අර විදිහට මම පහසුවට ප්‍රශ්න ටික අහගෙන යන්න බැරි වෙනකොට දැන් ජාත්‍යන්තර සමාජයක් ඉස්සරහින් ආයෙත් සරයක් මහසිසාරි සංසයට ආර්දරම් කරලා තියෙනවා. මහසිසාරි සංසය බෑ කියලාත් නෑ නෑ කියලාත් නෑ පැකිල්ලත් නෑ ආපහු ආවා. ඇවිල්ලා ඉදා මහා කාශ්‍යප මහරතනාංශ කරපු කෘත්‍ය කරා. ඒක නිසා මහසිසාරි සංස්කේ කීති නාමවල තියෙන පුච්චක කියන නම. ඉතින් ඒ විදිහට තමයි මේ සාකච්ඡාව යන්නේ. ඉතින් එහෙම දේවල් මේ මානව ඉතිහාසයේ ඥානය ප්‍රස්ථාරගත කරපු තැන් වලට ඥාන ප්‍රස්ථාන කිය කරපු තැන් නෑ. අපි සාමාන්‍යයෙන් දන්නවා බයිබලයේ ඒ වගේ හදාගත්ත සුද්ධ ලියවිල්ලක්, සුද්ධ කුරාණේ, අල් කුරාණේ ඒ වගේ හදාගත්ත සුද්ධ ලියවිල්ලක්. Hindu ආගමේ තියෙන මහා භාරතය එහෙම නැත්නම් ඒ අනුත් ඍග්වේද නැත්නම් ත්‍රිවේදේ වගේ තමයි. හැම කෙනාම මේ වගේ විවස්ථාවක් හදමු. එතකොට මේ විවස්ථාව කොතෙක් දුරට ඒ ධර්මය නැත්නම් ඒ නිකාය නැත්නම් ඒ ආගම පිහිටවපු උතුමන් වහන්සේගේම අදහස් තියනවද නැද්ද කියන එක ඒක ප්‍රශ්න කරන අනිත් කෙනෙක්. ප්‍රශ්න කරන්න හේතු තියෙනවා. ඒවා පසු කාලීනව මේ සකස් කිරීම සංස්කරණය වීම වෙලා තියෙනවා. මේ කියන තේරවාදනී කාය වශයෙන් අපි ආඩම්බරෙන් කියනවා මේක කිසි කෙනෙක් සංස්කරණය කරන්න ගියේ නෑ මොකද යන්න තරම් කිසිම කෙනෙකුට ඔතොරිටි එකක් නෑ මේක සර්වඥ භාෂිතේනේ මේක මහරහතන් වංශලගේ භාෂිතනේ ඒක නිසා ත්‍රිපිටකය කියවන්න ගත්තොත් ඒ පොතේ පිටේ අන්තිමට දැන් වයන්න ඡයන්න කියන අකුරු දෙක විශේෂයෙන් පුස්කොළ පොතේ ලියනකොට වයන්න කියනකොට ඒ නාරටි කැඩිලා ගියොත් ඒක වෙන්නේ ඡයන්න වගේ තමයි. හයන්න ලියනකොට ඉරක් නිකන් වැදුනොත් භයන්න වෙලා යනවා. ඉතින් ඒ වගේ වචනවල වෙනස්කම් ඇති වෙලා තියෙනවා. කටපාඩමුත් ගෙනාවා. ඊට පස්සේ ඒක ඔය කියන කතාව නෝනේ ලිඛිත ඒකනගත වුණාට පස්සේ ඒව ඔක්කොම පිටුවේ අන්තිමටම සටහන් කරලා තියෙනවා මේ වචනෙට අහවල් රටේ සඳහන් වෙන්නේ මේ වචනේ මේ රටේ මෙහෙමයි මේකට මෙහෙම අර්ථ ඡායා දෙකක් තියෙනවා කියලා කිසිම කයක් අඩු කරලා නැහැ. ඒ තරම් පුදුම ගෞරවයෙන් මේක රැකගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් අරගෙන ආවත් ඒ මේ සූත්‍ර පිටකේ මේ කතා කරන්නේ. ඊට පස්සේ ඒකට වෙනමම අටුවාවක් ලියනවා. අටුවාව කියලා කියන්නේ අර්ථ කතා. අර්ථ කතා කියන්නේ commentaries. ඒක තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් කරේ උන්වහන්සේ ලියපු පොත් කන්න මේ මේ මේ ස්ටූල් එකට වැඩි උසයි. උතුමාකාරතෝගයක් ලියලා තියෙන ඊට අමතරව ධර්මපාල ආචාර්යන් වහන්සේ ඒ වගේම තව දෙතුන් දෙනෙක් විතර අටුවාව සපයලා තිනවා. ඉතින් ඒක උතුමාකාර දනු සම්භාරයක්. ඒ දනු සම්භාරය නිසා අර තේරෙන්නේ නැති කොටස් පොඩි කරලා දිය කරලා තනු කරලා හදලා දීලා තියෙනවා. ඒක තමයි ථේරවාද කියන රාමුවේ ලකුණ විසුද්ධි මාර්ගය. ඒක ලියුනේ ලංකාවේදී. ඒ විතරක් නෙමෙයි මුළු ත්‍රිපිටකයේම අටුවාව ලියුනේ ලංකාවේ. ඊට පස්සේ ලංකාව ධර්මද්වීපයක් වඩපත් වුණා. ලෝකයේ අනෙක් හැම රටකම යවුවා. ඊට ඉස්සෙල්ලා ආන්නේ අශෝක අධිරාජ්‍යව මේක කරා ලංකාවේ තමයි මේක උදට පටල උනේ හැබැයි ටීකාව අටුවාවට ලියපු අර්ථ කතාව ගොඩාක් ලියුනේ බුදුම රටේ. ඒ ඒ ටීකා කතාවල අර ත්‍රිපිටකයේ පෙළ එහෙම නැත්නම් සූත්‍ර අටුවාවත් අනුගමනය කරමින් තමයි කියන්නේ. ඊට පස්සේ ටීකාවට අනු ටීකා එන්න පටන් ගත්තා. ඊට පස්සේ ටිප්පණි එන්න පටන් ගත්තා. ඒ වගේ තියෙන්නේ ඒ ඒ වචනවල තියෙන අර්ථ වචනවලට දෙන ඩෙෆිනිෂන් ඒව හරියට එන්සයික්ලෝපීඩියා එකක් වගේ. ඒකේ ඒව ටික කොහොම ගත්තොත් පුදුමාකාර දැනුමක්. අද ලෝකේ තියෙන මොන්නම දැනුම් සම්භාරයකවත් නැහැ. නමුත් මේ වගේ ස්ථාන ගත්තොත් ඒව දන්නේත් නැහැ. ඒගොල්ල දෙනවා උපාධි දෙනවා පාචාරි උපාධි දෙනවා ඔක්කොම දෙනවා අර සඳහනක්වත් නැහැ. අඩු ආනේ බුදුන් ලෝකේ ඉපදුණයි කියන එක දන්නේත් නැහැ. බුදුජානනාංශෙත් මේ ධර්මය ගුරු සංවීලය සලකුවා කියලා දන්නේත් නැහැ. ඉතින් එව්වට තමයි අපේ දරුවා අද යොමු කරලා තියෙන්නේ. අපි කොහොමඩක්වත් පිරිවෙන් වල ධර්මාචාරී විභාග වලට නෙවෙයි යන්නේ. ඒව අපි අටේ පන්ති අතහැරලා ගන්නවා. නැත්තම් 10 පන්ති අතහැරනවා. අතහැරලා මේව දිගේ තමයි යන්නේ. ඒකල කැර කියලා ආවට පස්සේ ආයෙසරක් වැටෙන්නේ අන්තිම විද්‍යානුකූල නිෂ්පාදක සොයාගන්නේ ওই ත්‍රිපිටකේ තමයි. ඒ නිසා අපි රවුමක් ගහලා රටම ගිහිල්ලා ගෙටම එනවා වගේ එන්නේත් එතෙන්ද තමයි. ඒ නිසා අද ලංකාව එහෙම නැත්නම් මේ භාවනා කරන පිරිස් ලෝකේ තියෙන ක්‍රීම් එක බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ එවුවා දන්න දන්න විදිහට කියවනවා, චින්තාමය ඥාන වලට ආරවනවා, ඊට පස්සේ භාවනාත් කරනවා. ඉතින් එහෙම ලියවන ඔය හොඳටම පේන දෙයක් තමයි මේක සිංහල ඉංග්‍රීසියෙන් නගනකොට සුද්ධ ලංකාවට ඇවිල්ලා මේ උත්සාහ කරා මේක මකන්න. ප්‍රධානම අදහස තිබිලා තියෙන්නේ මේ ලංකාවේ ඉන්න ගෝත්‍රික ජනතාව විසින් කරගෙන යන මේ වැඩේ මකන්න මේ සංඝයාට සලකන එක, ධනවාන දින එක, සංඝයාට ගරු කරන එක, ඉතින් ඒ ආණ්ඩුකාරවරු තුන් හතර දෙනෙක් කියලා තියෙනවා මහරජිනේට මේ අක්කු ඒ තරම්ම මේ මිත්‍යා දෘෂ්ටියක් අදහනවා ගලවන්නම බෑ කියලා. අයින් කරන්නම බෑ කියලා. කියලා තියෙනවා මේක දැන් ඉන්න ජනතාවගෙන් ඒ කියන්නේ සුද්ධ ඉන්න කාලේ හිටපු ජනතාවගෙන් ගලවන්න බෑ ඉස්සරහට මැකෙන ක්‍රමයක් නම් හදලා දාන්න පුළුවන් කියලා. ඉස්සරහට ජනතාව પરම්පරා ගානකින් ඒක මකලා දාන. ඒක නිසා අපි අපි දකින සංසිද්ධිය අද අපි දැන් හැම ශිල්පෙම දානවා. හැබැයි අර තිබුණ අහිංසක ගති බයලජ්ජ නැති වෙනවා. ඉතින් මේක ඇත්තටම අවශ්‍යද කියලා හිතන චුලසුඤ්ඤත සූත්‍රයේ මෙච්චර බණ කියන එක. මනිකම් මට මම දන්න බව පෙන්වන්න කියපු කතාවක්. ඔයගොල්ලෝ හිතනවා නම් දන්නවයි කියලා. ඉතින් කොහොම මේ වගේ මට්ටම් වලට යෝගාවචරය යන්න ඕනේ නැහැ. යෝගාවචරය මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕන කමක් නැහැ. යෝගාවචරය සීලෙන් 100ක් අංග සම්පූර්ණ වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. යෝගාවචරය පැවිදි වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. යෝගාවචරය අරණ්‍යගත වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේම තවත් මතයක් තමයි අනිවාර්යයෙන්ම යෝගාවචරයෝ සමතය කරලා විපස්සනා කරන්න ඕනේ කියලා ඔය බහුමත පහම තිබිලා තියෙන 1956 වෙනි. දැන් අවුරුදු 50කට පස්සේ සර්වේ කරලා කියනවා දැන් මේ පහම කඩලා දැන් භාවනා කරන්න අය ත්‍රිපිටකය දැනගන්න ඕන කමක් නැහැ. ඥාන පිළිමේ කාටත් කරන්න පුළුවන් පැවිදෙන්න ඕනෙත් නැහැ අරණ්‍යගත වෙන්න ඕනෙත් නැහැ සමතයක් නැති වුණත් යන්න පුළුවන් කිය. අපි ඉපදුනේ අන්න ඒ යුගයේදී ඒක මා විශාල වෙනසක්. අපේ අම්මලාට තාත්තලාට දකින්න හම්බෙච්ච නැති වෙනසක්. ඒ නිසා අපිට තියෙනවාද මේ යන්න පාර කියන. ඉතින් යනව බලනකොට මේ චුලසුඤ්ඤත සූත්‍රයත් චර කරන්නේ අපි ග්‍රාම සංඥාව අයින් කරගන්න ආනන්ද අපි විකාර මාත පාසාදෙනේ මේක හරක් බං අලි අලි කොටි සත්තු ගැන කතා කරන දෙයක් නෑ නේ ඒක ගිහියන්ගේ වැඩනේ අන්තික රත්තරන් මිනිමුතු පොඩි එහි ගැන අපිට අදාළ නෑනේ අපිට මේ ගෑනුන්ගේ මිනිහන්ගේ මේ සමිති සමාගම් අදාළ නැහැ නේ ආනන්ද. ඒක නිසා අපි යම් හේයකින් මේ අරණ්‍ය ජීවිතයට පක්ඛන්දති, පසීදති, සම්තිත්‍ත්‍ති, අදිමුච්ඡති කියන විදිහට ඒක සතුටින් ගත කරනවා නම් අරණ්‍ය වාසයේ ඒකට ප්‍රසාද මනසෙන් ඉන්නවා නම් ඒ අරණ්‍ය ජීවිතේම දැහැගෙන ගත කරනවා නම් මේකට නිශ්චිත අදහසින් ගත කරනවා නම් අපිට ලැබෙන ලාභය තමයි අර ග්‍රාම සංඥාවෙන් අයින් වෙන්න පුළුවන්. ඒක තමයි අරන්නේ ගත වෙන්නේ කියම් වෙන පළවෙනි ලාභය. ඉතින් ඒක ඊට පස්සේ සරුවචනංශ පෙන්නනවා අරන් ග්‍රාම සංඥාව තියෙන ගීකේවල් රකින්න අඹදරුවන් රකින්න පෘථග්ජන මිනිසුන් තියෙන ප්‍රශ්න එදයි අදයි කිසි වෙනසක් නැහැ. අපිට පේන තියෙන දැන් අද වැඩි වගේ එහෙම එකක් නැහැ. ওই ප්‍රශ්නේ ඉදත් උහුම තමයි. ඒ නිසා කොච්චර නිවුස් ගිනාවත් මේ හෙට ලෝක විනාශ වෙනවා මේ භයානක ලෙඩක් වෙනවා නවන සියරම පච. කිසි දෙයකින් මොකක්වත් වෙන්නේ නැහැ බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා අපි ග්‍රාම සංඥාවෙන් අයින් වුණාම වෙන්නේ මොකද්ද? අර අරණ්‍ය සංඥාව කියන දුක් ටිකට කොටු වෙනවා. අර ග්‍රාම සංඥාව කියලා මහා දුක්ඛන් අයින් කරලා දානවා. වහඟු කරලා දානවා. ඊට පස්සේ අපි අරඤ්‍ය සංඥාවේ ඉන්නකොට ඒකත් දරතයක්. ඒකත් පරිලායක. අපිට ඕන ඕන විදිහට උණු වතුර, ඇල් වතුර අනම් මනම් නැහැ නේ මේකේ. මේකේ තියෙන විදිහට එපායි අපෙන්නේ. ඒක තමයි අපි සතුට වෙලා ඉන්න ඕනේ. ඉතින් එහෙම ඉන්නකොට යාට තේරෙනවා නම් මේ මුළු අරණියේම තියෙන දේවල් දැන් මේ අපි කියමු ට්‍රිට් එකට ආවයි කියලා. ඉතින් ආව කට්ටිය දැනගන්න ඕන කමක් නැහැ නේ මේක වතුර නැතුවොත් මොකද්ද කරන්න ඕන කියලා. ඒකට සංවිධායකයෙක් ඉන්නවා. ලයිට් නැතුවොත් මොකද්ද කරන්න ඕන කියලා. සංවිධාන ටිකක් ඉන්නවා. ගවලට කන්න දෙන්නේ කවුද කියලා අපිට අදාළ නැහැ. ඒක හදන්න කට්ටියක් ඉන්නවා. මේ දෙවිය දුන්න මං කනවා කියන එක නෙවෙයි. අනන්‍ය සංඥාව ඉන්නකොට එයාට හිතෙනවා මේ ඔක්කොම බලන්න ගියොත් අර ගෙදරක ඉඳලා මහා ගෙදරක් රකින්න වගේ තමයි රිට්‍රීට් එකක් කරනවා කියන්නේ. සාමාන්‍ය ගෙදරක වැඩ වගේ නෙවෙයි මහා ගෙදරක වැඩ. මේ කට්ටිය විදලා අර දාන ටික ලැබෙන්න ඕන හරියට වේලාවට කලාවට ඒ සෞඛ්‍ය සම්පන්නව වතුර ටික ලැබෙන්න ඕනේ. ඒ ඒ ටික බලනවා කිව්වහම ඒක සංවිධායක කමිටුව බාර අරන් තිනවා යෝගාවචරයට අවශ්‍ය නැහැ. නිසා යෝගාවචරයට පුළුවන් තමන්ගේ දුක් ටික ග්‍රහණ සංඥාවේ මුදවලා අනඤ්‍ය සංඥාට අන්න මේ කය දුක කියන එකට මේ කයට සීමා කරන්නේ. ඒ තමයි කායાનුපස්සනා කියලා කියන්නේ. යම් හේයකින් චිත්තක්ෂණයකට ඕක කයට හිත ගියා නම් යම් හේයකින් චිත්තක්ෂණයට ආස්වාද ප්‍රසවාසයට හිත ගියා නම් ඒකට අපි කියනවා ආස්වාද ප්‍රසවාස කය කියලා. එහෙනම් පිම්බි මෑකිලිමට හිත ගියා නම් නැත්නම් ඇවිදිනකොට পায়ට හිත ගියා නම් දත්ම දිනකොට මම මේ කරන්නේ දත්ම දින කියන එක දන්නවනම් බත් කනකොට දන්නවනම් මේ කෑම කනවයි කියලා නානකොට දන්නවනම් නානවයි කියලා අත නමනකොට දිගානකොට දන්නවනම් මම මේ කරන්නේ කයේ අත්ත් විකාර පාද විකාර කියලා දන්නවනම් ඒක විකාරයක් නම් තමයි. හැබැයි ඒක ග්‍රාම සංඥාව ඇත්තේම නෑ. අරඤ්‍ය සංඥාවක් නෑ. දැන් තියෙන්නේ මේ කාය දරත. කාය පරිලාහා කියලා ඒ බඩේ රැවිලි එනවා, බඩ ගිනි එනවා, දැස්කිලි කැසිලි කරන්න ඕනේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඒක මේ චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරලා තියෙන පඨවි සංඥාව කියන එක. මේ කය කියන මේ කක්කලත්ත ලක්ෂණය. පඨවි ලකුණේ පඨවි කියන ධාතුවේ ලකුණු හයක් පසු කාලා පසු කාලීන ආචාර්යවරු පෙන්නලා දීලා තියෙනවා. ඒකේ තියෙනවා බර හැල්ලු කියලා මේ පඨවි ලක්ෂණේ ලක්ෂණ. ඒ වගේම සුමුදු ගොරෝසු කියලා එකක් තියෙනවා. බරයි හැල්ලුයි සුමුදුයි ගොරෝසුයි පළුයි සියුම් තවත් මොකද්ද ඩයිමන්ෂන් එකක් තියෙන්නේ. මේ විදිහට ලකුණු හයක් තියෙන පටවි ධාතු විතරයි. තේජෝ ධාතු වල තියෙන උණුසුම සිසිලස කියන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙක විතරයි. ආපෝ ධාතු වල තියෙන වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය කියන ලක්ෂණ දෙක විතරයි. වායෝ ධාතු වල තියෙන පුම්බන හකුලන ගතිය විතරයි. පටවි ධාතු වල තියෙන ওই කියන ලකුණු හයයි. ඉතින් ඒක තමයි මෙතන බුදුරජාණන්සේ කය කියලා අරමුදේ. ඒ නිසා අපිට යම් වෙලාවක මේ කය පොළවත් එක්ක ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව, ඇවිදිනවනම් ඇවිදින බව, හිට කරනවා හිට කරන බව, නිදා කරනවා නිදා කරන බව කියන මේ හතර මහා ඉරියව්වේ දන්නවනම් ඒ දන්න හැම චිත්තක්ෂණයකම අතර රාම සංඥාවෙන් අරඤ්‍ය සංඥාවෙන් වෙන්ුණයි කියලා ගන්න පුළුවන්. ඒ හතර ඉරියව්වෙන් තොරව රහත් වෙච්ච කතාවක් තමයි මම අර කිව්වේ ආනන්ද ස්වාමීන් වහන්සේට කොච්චර දෝ අතරමැදීදීව තියෙනවා. ඒ හැම එකකදීම ඒක දන්නවා නම් ඒක අපිට දැනගන්න පුළුවන් ඇත්තටම හතර ආකාරයකින්. පඨවි, ආපෝ, තීජෝ, වායෝ කියලා. නමුත් මෙතන නම් තියෙන පඨවි ධාතුව. දැන් මේ පඨවි ධාතුවට ගියාට පස්සේ ඔබ විතර කක්කලත්ත ලක්ෂණේ තියෙන එකේ කර්කශ ගතියක් තියෙනවා. ඉතින් ඒකෙන් hali පීරි ගෑමක් ඇති වෙනවා. ෆ්‍රික්ෂන් එකක් ඇති කරනවා. පොළොව කකුල කියනකොට ගල් ලැගෙනවා. තනකොළ පොළොව වෙනස්. සිමෙන්ති පොළොව වෙනස්. කාපට් එක වෙනස්. සපත්තුසට දැම්මොත් වෙනස්. ඒ විදිහට ඒකේ මේ දිගට ඇවිදිනකොට මේක නිතරම කොනහන ගතියක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඇවිදින්න නැතුව ඉන්නවනම් හොඳයි කියලා හිතෙන මට්ටමකට. නමුත් මේ විෂමතාවය, පොළවේ විෂමතාවය, පහේ තියෙන විෂමතාදී දේවල් වැටහෙනවයි කියන්නෙම රටවි ලක්ෂණයට හිත ගියා. ඒකෝ ග්‍රාම සංඥාවෙන් අපි නිදහස්, අරණ්‍ය සංඥාවෙන් නිදහස්. රටවි ධාතු ඉන්න බව තේරෙන්නේ ඒක පීරි ගෑවෙන ගතියෙන් තමයි. එහෙම නැත්නම් ඒකේ තියෙන අපහසුතාවයෙන් තමයි. ඉතින් මේ අපහසුතාවයට තමයි අපි මනාපයක් ඇති කරගන්නේ. අපි ඒකට තමයි බැසගන්නේ. අපි ඒකේ තමයි හිත විනිශ්චයට බැසගන්නේ. දැන් මේක දැනෙන නිසා තමයි මට ගාම සංඥාව නැහැ කියලා දාන්නේ. මේ දැනෙන නිසා තමයි මට අරඤ්‍ය සංඥා නැති කියලා දැනෙනකොට හැබැයි මේ දැනෙන්නේ දුක. මේ දැනෙන්නේ කර්කශ භාවයක්. ඉතින් ඒ දේ යෝගාවචරය දන්නේ නැත්නම් කමඨාන් වාතාවර කියනවා මට ඇවිදින්න බෑ කකුලේ ගල් සැලුමක් තියෙනවා කකුල රිදෙනවා. මට ඇවිදින්න බෑ දනි සමාරුවක් තියෙනවා මට රිදෙනවා. මට ඇවිදින්න බෑ පොළවේ ගල් තියෙනවා ඒව ඔක්කොම අයින් කරලා දුන්නොත් ඇවිදින්න පුළුවන්. නැත්නම් මට ඇවිදින්න බෑ කකුලේ මයිල් ඇවිල්ලා තියෙනවා. මම කවදාවත් ඇවිදලා නෑ බීම. ඉතින් මේ කියන්නේ ඒකට පක්ඛන්දනයක් නැහැ. ඒකට ප්‍රසීදති නැහැ. ඒක පිහිටලා නැහැ. ඒක වෙනඳ විනිශ්චයකට බැහැගෙන නැහැ. ඉතින් ඒක නිසා ඒ යෝගාවචරයා ඒ කියන කණපින්දා එහෙම නැත්නම් මේ ආඩපාලි කියන එකෙන් පේන්නේ අර පක්ඛන්දති පසීදති අදිමුච්චති චිත්තති කියලා මේ හැම තැනකදීම බුදුජානකේ වචන හතරක් පෙන්නලා දීලා තියෙනවා. ඒ හැම තැනකදීම යෝගාවචරය ඒක මනාප හිතින් මේ පැමිණි දුක් පැමිණි රහයි කියලා වෙච්ච දේ දෙන්නේ නැසෙයි දුක් කියලා කරගෙන ගියොත් අපි බුද්ධ පාක්ෂික වෙනවා. අනේ කකුල දෙනවා අරක බෑ මේ කිව්වොත් අපි මාර පාක්ෂික වෙනවා. ඉතින් ඒ නිසා කමඨාන් භාෂාව ලියලා ඉවරලා කියවලා බලන්න. අපි මේ වැඩේ කරන්නේ සතුට සිතින්ද? එහෙම නැත්නම් මේ ඒකට ලෑස්ති මනසකින්ද කියලා. ඉතින් ඒව නැත්තම් ඉතින් ගුරුවරු එක එක ක්‍රමවලට අර බබා හඬනකොට තනේ නැත්තම් රබර් සූක්කුවක් හරි දෙනවනේ කටට. ටිච් එකක් දෙනවනේ. එහෙම හරි කරලා නලවනවා. හැබැයි ඒ අතරෙත් මට කියලා දෙන්න ඕන ඔය වගේ අනාපාලි කියන කතාවක් බුදුහාමුදුරන් ගැලපෙන්නේ නැහැ. උඹලා බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවිකාවු නෙවෙයි. මෙන්න මේක දරන්න පුළුවන් දෙයක්. මේක බුදුහාමුදුරු කරලා තියෙන දෙයක්. ශාක්‍ය කුලේ ඉපදිලා, රාජවංශයේ ඉපදිලා. දහසකුත් අතර පැයට වැඩකාරු ඉන්නදී පාට බැසා. නිසා මේක දරන්න පුළුවන් ඒකේ සිස්ස සිස්ස ටිකක් අමාරුයි. කරගෙන කරගෙන යනකොට මේකේ එන්නේ එන්නේ එන්නේ අපි ඇද ගහනවා කියලා එකක් තියෙනවනේ. බාලදක්ෂයෝ අපි වෘතු කරන්නේ. ඉදිරියට ඉදුවාම ගෙදරට ඇල්ලා කියලා කැලීට ගිහිල්ලා උඩරමක් ගහගෙන වඳුරෝ කාගෙන ගින්දරක් පත්තු කරගෙන සින්දු කී කිය වටේ ඉඳගෙන අපි ඒකට හැද ගහනවා ඊට පස්සේ අපි පදක්කමක් දෙනවා ජම්බෝගයක් කරුවා ඒ වගේ තමයි මේකේ පදක්කම. පදක්කම දෙන්නේ මේ මේ සැප දෙන්න කුමර කුමරි සැප දෙන්න නෙවෙයි. මේ කක්කලත්ත ලක්ෂණය පෙන්නලා මේ පොළොවත් එක්ක අර්ත් වෙන්න කියලා. පොළොවට සම්බන්ධ වෙන්න කියලා. මේ දේ තමයි සාක්ෂණෙන් කෑවේ. මේ දේ තමයි අපි මේ පොහසත් වෙලා නැති කරගත්තේ. මේ දේ තමයි අපි දරුවන්ට දෙන ශාපේ. මේ තමයි අපි දෙමාපියන් දෙන සාපේ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන මේ දුක් ටික දරා ගන්න දෙන්නේ නැහැ. ඉතින් මේකට අනුකම්පාව කියලා නම් මං කියන මට අනුකම්පාව එපයි කියලා. ඒක නෑ ඒ දේ කරගත්තා වයි. තමයි තියෙන බැරි නම් වැටුනොත් උදව් කරනවා මිසක් මේක කල්ැතුව මේ සැප ආසන සකස් කරගෙන යන කතාවක් මේකේ නෑ. හැබැයි ඒක දැන් නැති තරමටම ඒවා ඒවා නටබුන් වෙලා ගිහිල්ලා. එක පැත්තක් ඉන්නවා ඒව නටබුන් වෙන්න දෙන්නේ නැතුව කිසියෙම කයට දුක් දීමේ ක්‍රියාවලියක් කරන. ඒකට කියනවා අත්කිලමතාන් යෝගය කියලා. ඒගොල්ලෝ පුළුවන් තරම් කර්කශ ජීවිත ගත කරනවා හරියට දුෂ්කර ක්‍රියා කරපු දුෂ්කර වත පුරවු සරුවච්චන් වහන්සේ වගේ. ඉතින් ඒකෙදි හුඟක් ඒගොල්ලෝ ඉන්නේ මේ පැවිදි පක්ෂේ. පැවිදි ගා තමයි ඔය ගියොත් නැත්තේ නෑ එහෙම කට්ටියකුත් ඉන්නවා Tamanට වද ජීව මැසජිසම් කියලා එකක් තියෙනවානේ නැත්නම් සෑඩිස්ටික් කියලා චරිත දෙකක් තියෙනවානේ සයිකියාට්‍රිස් වල Tamanට වද දී ගන්න එක චරිතයක් තියෙනවා අනුන්ට වද දීමෙන් සතුටු වෙන සාජාක්‍යයක් කියනවා ඒවා මේ ඥානගත දේවල් ඉතින් ඒ නිසා අරණ්‍ය වාසී ගත්තොත් ග්‍රාම වාසීන්ට වැඩිය ඔය සූක්ෂ ප්‍රතිපත්තියට කැමති. ඒක භයානක රෝගයක්. අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා අතරදී. මේකත් වැඩි ටිකක් වැඩි මේක නොකිය ඉන්නවනම් හොඳයි ඉතින් මම කොහොමද කියනවා ඔය මෑණිවරු කියලා જાතියක් තියෙන්නේ අම්මෝ පෙන්නන්න බෑ පුදුමාකාර විදිහට මේ අත්ති කිලමතාන් යෝගයට වැඩිලා මේක සාසනේ කියාගෙන අනේ මේ හොඳ කෙල්ල පැවිදි වෙන්නේ පැවිදි වුණාට පස්සේ යකාමා යක්ෂණිය මට ඒ දූ දෙවෙනකොටත් මම දන්නවා ඊමේල් වල ඇති ඔබ වහන්සේට මේ අපිට බණින්න නැතුව බණ කියන්න බැරිද කියලා දැන් පුළුවන් මං කියන්නේ මේ ලැබිච්ච ජීවිතේ එහෙම අත්කලමතාන යෝගයට යන්න ඕනකමකුත් නැහැ. අර වගේ රාජකුමාර කුමාරි සැප ඉල්ලන්න ඕනකමකුත් නැහැ. මැද මහන්තේ ඵලයක් නැහැ. ඒකට හොඳම දැන තමයි පටවි ධාතුව. කොච්චරද කියනවනම් මානවයාට විතරයි ලෝක ගෝලේ ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන් එකම සතා. අනිත් සත්තු ඔක්කොම යාගේ යාගේ හැබිටැට්ස් වල තමයි ජීවත් වෙන්නේ. එයාට ඒ ඉස්තු ගුණේ අනුව සමහර සත්තුන්ට මුළු අවුරුද්දේ ජීවත් වෙන්න බෑ. මානවයට නෑ. මානවයට ලොකු පරාශයක් තියෙනවා. ඒ අනුව ඕන තැනක හැදගැහෙන්න පුළුවන්. අද මේ තාක්ෂණය නිසා, දැනුම නිසා, මේ යටිදල පහසුකම් නිසා මිනිස්සු නිකන් පින්න බෝල් ගෙඩිවා. අවුවට වැටෙනොත් පොකුරලා නැහි. කුල්ලේ තිය මුල්ලෙන් වහලා කුල්ලේ මුල්ලෙන් වහලා මුල්ලේ තියලා තමයි හදාන්නේ. අයියෝ කියලා හිතනවා. ඉතින් මොකක් හරි ලෙඩක් ආවම පෙන දාලා මැහි නැහිලා යනවා මොන જાති කිරුවක් කියන්න බෑ. ගහට ගලට ඔට්ටු නැහැ. ඉතින් ඔබ කියන්න ගියාම හොඳ නෑ මං හිතන්නේ. ඒ නිසා රේඩියෝ ලාරේ මේ ඌවා කියන්නේ නැහැ බණ කියනකොට මොකද ඒකට අහන්න කවුරුත් නැහැ. රේඩියෝ වල ගානනේ වටිනාකම තියෙන කී දෙනෙක් බණ අහනවද කියලා. ඒ එතකොට එන්නේ නැහැ කට්ටිය. කෙසේ නමුත් පටවි ධාතුවට ගිය කෙනා මුලදී අර කක්කලත්ත ලක්ෂණය, කර්කශ ලක්ෂණය තේරුම් ගන්නවා. නමුත් ටික කාලයක් යනකොට මේ හැඩ ඇඟ හැඩ ගැහෙන්න පුළුවන් බව. ඒ කියන්නේ මේ පොළොවට අපිට එක්ක ඉන්න පුළුවන් බව අපිට පොළොවත් එක්ක ඉන්න පුළුවන් බව තේරෙනකොට ඒක භාවනාවේ දියුණුවක්ද නැද්ද කියලා ඒක නට තේරෙන්නේ නැහැ. අනිතිගේ හැඩ ගැහිම සිද්ධ වෙන්නේ painfully slow. මේකට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පුරුදු වේගට යනකොට යාට ඕන තැනක ඉන්න පුළුවන් දින දෙකක් හඳ පුළුවන් යැපෙන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඉතින් ඒක අපි සාමාන්‍ය ජනතාව හිතන එක දුප්පත්කමක් කියලා. අර සුඛෝපභෝගීව consumerization enough කියන්නේ දන්නේ නැතුව ජීවත් වෙන තමයි පොහසත් කියලා හිතලා තියෙන්නේ. මේකට ඕන නම් මේකට ඕන නම් ශිෂ්ටාචාරය කියලා කියන්නත් පුළුවන්. ඒක තන්නේ කුණු අරපයක්. විශිෂ්ට වෙනවා නම් උනාට පස්සේ මිනිසුන්ට පොළේ ජීවත් වෙනවා කියන එක දන්නේ නැහැ. ඉගෙන පස් ගෑවුනොත් එහෙම වසන. මේ පොඩි ළමයෙකුට එහෙම මේ මේ අතපය ගෑවුනොත් එහෙම පසක ඉතු අම්මේ අම්මටත් කොරෝනා හැදෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුන්ට කොරෝනා හැදෙනවා. ඒ පොඩි උන් එහෙම වත ගන්න දෙන්නේ 199.99ක් විස බීජ නැති ඒ වගේ හොදලා පින්න පූල් ගෙඩිය වාගේ කොල්ල කොට්ට උඩ තියාගෙන තමයි ළමයි හදන්නේ. ඔය ඇමරිකාවේ අම්මා කෙනෙක් ඒ වගේ දරුවෙක් ඇදවලු සිංගල් පේරන්ට්. ඒ කියන්නේ තාත්තා නැහැ. හැබැයි ළමයට මේස් දෙකකුත් දාලා ඔළුවටකුත් තොප්පියකුත් දාලා අත් දෙකට මේස් දෙකකුත් දාලා කන්න දීලා බොන්න දීලා ඉතින් හොඳට හැපදෙනවලු මේ කාණ්ඩනවලු අඬනවලු අඬනවලු අඬනවලු ඉවරයක්ම නැති. අම්මට ඒක හරි කරදරයක් වැටෙනවා. පොඩි එකාට සැප දෙන්න ඕනේ කියලා. අම්මට වැඩි වෙලා ඉන්නත් නැහැනේ පොඩි වෙලාවෙ ගත කරන්නේ. එක දවසක වැරදිලා පොඩි දරන් ගියාලු පහක් එක්කට. මේ කා සපත්තු ගලවලා විදින්න පටන් ගත්තාම hina වෙනවලු ඉවරයක් නෑ. අර පොළවේ ඇවිදිනකොට අම්ම කලෝලිය කො මේකට දෙන්න තියෙන සැප ඔක්කොම දීලා ගෙදර හදනකොට අඬනවමයි වැඩි. දැන් මෙතෙන්ද ඇවිල්ලා හෙළුවෙන් දාපුවාම වැල්ලේ නැත්තම් කනකොල ගොඩක jigටම hina වෙනවා. අම්ම දවස් දෙක තුනක් චෙක් කරගත්තලු මේ පොළොව පෑගෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඔයත් වෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අම්මා පුළුවන් තරම් අර දරුවා සාමාන්‍ය ජීවත් වෙනලා සමහර වෙලාවට දැන් ඇඳට තියලා සැප දෙන්න හදනකොට මූ අඬනවා. මට මතක නැහැ මූ කිව්වට මේ කියෙන්නේ නැති. පොඩි කෙල්ලෙක් වෙන්න ඕනේ කතාවේ තියෙන මං කියන්නේ මූ කියලා. පස්සේ අම්මා කරපු දේ තමයි. අම්මා කරලා තියෙන දේ අඟල් හයි ඇණයක් බස්සලා වලෝට කොප වයර් එක කරගෙන අතට අර්ත් කරනවා. අපි රේඩියෝ අර්ත් කරන්නේ. ඇඳින්නන්ට පුළුවන්. බලන්න කොච්චරක් අපි මේ පොළොව මහී කාන්තාවත් එක්ක ජීවත් වෙන්න ඕන જાතියක්ද කියලා. ඒකෙන්නේ අපි මේ ශක්තිය ගන්නෙ. ඉතින් ඌව නැහැ. එනිසා බුද්ධ ඥානසේ කියනවා මේ පඨවි සංඥාවෙන් ওই ග්‍රාම සංඥාව ආරං සංඥාව අයින් කරපහ. හැබැයි ඒක කක්කලත්තයි. ඒ ටික ගොරෝසුයි. මේ ටිකක් වෙලා යනකොට මේක පුරුදු වෙනකොට කකුල් කොරස් වෙනවා. මොන දැනක ඉන්න පුළුවන් වතුර බැහැගුණක් ඉන්න පුළුවන්, බඩ උණක් ඉන්න පුළුවන්, උඩ පිණුම්, බඩ බඩ පිණුම්, වට්ටක නැටුම්, කොටු නැටුම්, අට උඩ නැටුම් කොයි එකක් පුළුවන්. ඒක වෙනකොට එයාට තේරෙනවා අර පඨවි ධාතුවේම ජීවියමක් නැත්නම් පඨවි ධාතුවට හුරු වීමක්, පඨවි ධාතුවට ඉමුනිටි එක ඩෙවලොප් වීමක් ඒකත් එක්ක ඉඳීම නිසාම, සීසන් කිරීම නිසාම සිද්ධ වෙනවා කියන්නේ. ඒකට පඨවි ධාතුවේ තියෙන රළු ගොරෝසු ගතිය අතරමැද තැනකට එනවා. බර හැල්ලු ගතිය වල අතරමැද තැනකට එනවා. යාට පේනවා මගේ ශරීරයත් පටවි. එළියේ තියෙන පටවි. දැන් මේ මේ ශිෂ්ටාචාරේ කතෝලික ආගමේ කෙනෙක් මැරිච්චාම ෆාදර් ඇවිල්ලා කියන්නේ ash to ash soil to soil. දැන් මැරලා දැන් පසට පස එකතු වෙනවා. අලුවට අලුව එකතු වෙනවා. ඉස්ලාම් මම මේ වචනේ හැවේ අපේ ඩීන් එයා දෙමළ මිනිස්සෙක් අපි තමයි ෆියුනරල් එක කරේ අපි ගියා චර්ච් එකට මම ඉස්ලාම් හැරේ චර්ච් එකට ගියාට පස්සේ මිනිහ ඉස්රායිල් තියාගෙන කියන ash to ash soil to soil කියලා. එතකොට මම බුද්ධාගමට අරගෙන පිළිමිලා තිබුණේ නැහැ. මේ පොළොවෙන් උපන් ශරීරය ආය පොළොවට ගොඩ වෙනවා. එච්චරයි. ආන් ඒ වගේ මේ ඒකපණ නෙවෙයි. ඒ වගේ මේ පටවි ධාතුවත් එක්ක ඉන්නකොට ඉන්නකොට අපිට ඒක තේරෙනවා මේ අජ්ජත් පටවි ධාතු බහිද්දා පටවි ධාතු කියලා දෙකක් නැහැ. ඒ වුණාට අපි ගත්තොත් මේ සමෙන් ඇතුළ කෙස්වලෙන් යට පාදයෙන් උඩ ඔක්කොම අජ්ජත් එළියේ වහිද්දා. හැබැයි පටවි ධාතුව දන්නේ නැහැ. මම ජීවත් වෙන ශරීරයක තියෙන්නේ මැරිච්ච ශරීරයක. පටවි ධාතුව දන්නේ නැහැ මම ඉන්නේ ගෑනු ශරීරයකද පිරිමි ශරීරයකද කියලා. පටවි ධාතුව දන්නේ නැහැ මම කොයි ඉන්ද්‍රියයටද ආධාර උපකාර කරන්න කියලා. ඒ නිසා අජත්ත පටවි ධාතු අපි නිතරම කවල පොවල නාලවල තියාගෙන ඉනවා. බහිද්ධා පටවි ධාතු අපිට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචාමරණ සඳහන් කරනවා රාහුල අජත්තා පටවි ධාතු බහිද්ධා පටවි ධාතු පටවි ධාතු රේවේසා. රාහුල මේ ඇතුලේ තියෙන පටවි ධාතුවයි පිටවි තියෙන පටවි ධාතුව දෙකම හුදු පටවි ධාතුයි. ඔබ මේ ශරීරය කියන එක නඩත්තු කරන්න වගේ කියන බාර අරගෙන හිටියට උඹ ශරීර පරිසරය කෙලසෙනවා. අද මේ ශිෂ්ටාචාරය නිසා පරිසරය කෙලසීම නතර කරන්න බැරි වේගෙන් යනවනේ. ඒ පෘථිවිතලේ රත් වීම මොනම පළවෙනි පන්තියේ රටකවත් ස්ටුවල් කන්ට්‍රි එකක්වත් ඒක වගී බාර ගන්න නැහැ. ඒගොල්ලෝ තමයි විනාශ කරන්නේ මේ පෘථිවිය. ඒගොල්ලෝ බාර ගන්න. ඒගොල්ලෝ අපිට නීති දානවා. උඹලා මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා. උන් ඒ කාබන් ට්‍රීටි එකට අසම් කරන්නේ නැහැ. බුදු කොච්චරක් ගිහිල්ලා බැලුවොත් ඒ මේ ෆැක්ටරිස් වලින් කළු දුම පිට වෙනවද කියලා ඒක හොයන්න දෙන්න බෑ. අපි එන හැබැයි උඹලා පරිසර දූෂණය කරනවා කියලා බලන්න. අපි එන උඹලා මේ මානවයික වාසිකම් නැති කරනවා කියලා බලන්න. ජාත්‍යන්තර සම්මේලන පිටවගෙන උසාවිචාන අපි විනිශ්චය කරනවා. ඒක පර 70 තමයි මේක කන්නේ. උන්ට වටවි ධාතු ඇතුළත් එකයි පිටත් එකයි. උන් අතරම අපිට වෙඩි බුද්ධ ධර්ම කියලා මට හිතනවා යටිපට. අපි නෑනේ අපි මේ අජත්ත පටවි ධාතුනේ නාවල කවල කොළ කියන්නේ. නැත් පටවි ධාතු ගෙවිලා ගියාට පස්සේ නැත්තම් ඒක අවකාශ ධාතුවකට නැත්තම් ඒ තුනි වෙලා ගියාට පස්සේ තේරෙනවා මේ පටවි ධාතුව බැලුවොත් විතරක් හැම පටවි ධාතු අංශු දෙකක් මැදම අවකාශයක් තියෙනවා ඒක කියනවා අපි දාන ගන්න කාමරේ ඒ ලෑලි ගහලානේ හදලා තියෙන ඒ ලෑලි හැටියට නිකන් තනි ලෑල්ලට හිතෙන පොලිෂ් කරලා තියෙන මේ පැත්තෙන් කොස ගත්තාම මෙහෙට යනකම් අතු වාගෙන යන්න පුළුවන්. දුවිලි හිටින්නේ නැහනේ. අවුරුදු 20ක් ගියාම මොකද වෙන්නේ? ලෑලි පොඩ්ඩක් විඩව් වෙනවා. විඩව් වුණාට පස්සේ අතු ගන්නකොට දුවිලි වැටෙනවා. නිකන් වෙලාවට අත ගෑවත් අර විඩව් ඇස්සේ තියෙන දුවිලි ඇවිල්ලා කොයි වෙලාවෙ දුවිලි බෑ හදපු ගමන්ම තේරෙන්නේ නැහැ මේක පේන්නේ තනි තලයේද තියෙනවා වගේ තමයි. මේක තමයි අපේ ඉන්ද්‍රයන් අපිට පෙන්නන හරුපේ. නමුත් පටවි ධාතු අංශු දෙකක් අතර හැම වෙලාවෙම අවකාශයක් තියෙනවා. අපිට පේන්නේ නැහැ මොකද අපි පටවි ධාතුවට ආසයි අවකාශයට බයයි. මොකද පටවි ධාතුව ඇසුරු කරනකොට කරනකොට කරනකොට හුස්ම රැල්ලක් ඇතුලේ පුංචි පුංචි හුස්ම රැලි දාස් ගන්නක් තියෙනවා. පිම්බීමක් ඇතුලේ පුංචි පුංචි පිම්බීම් රාශියක් තියෙනවා. කකුලක් කොසල කකුලක් තියන්නේ ඉස්සලා අතරමැදි පුංචි පුංචි ඉරියාපත සංදි කෝටි ගණක් තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් දැක්කොත් ආශ්වාසය වල ප්‍රශ්වාසය පටන් ගන්න ඉස්සලා පොඩි ගැප් එකක් තියෙනවායි කියලා ආශ්වාසයක් ඇතුලේ ආශ්වාස 10 ගානක් තියෙනවා නම් ඒ හැම 10 ගානටම අර වගේ පුංචි පුංචි හිස්තන් තියෙනවා. ඒක පේන්නේ නැති වෙන්න තමයි මේක බ්ලොස් ඕව කරලා අපරාරු කරලා පේන් ගාලා ගෑනුන්ගේ නම් රූපලාවන්‍ය දාලා උප දාලා හරිකසල තියෙන්නේ. දපනෝම වං ඡන්දසේසොමි ගුණේනා නැවට පස්සේ මේක මල විකාරයක් ඇත්තක් එහෙම වැස්සු විනාසයි මේකක් එක දැන් නිලජ්ජයි කියන්නේ පිරිමිත් මේ දෙල්ලම් පටන් ගන්න අයියෝ වමන යනවා දකින්න එහෙම කියන්නත් බෑ මොකද හේතුව සර්වඥාන් වහන්සේගේ රූපේ ඔය මොනම මේකප් එක දැම්මට තේදී ලස්සනයි. ඒචක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන වල ඔය මේකප් වලින් නෙවෙයි ඒක හදලා තියෙන පෙරකල පිණි. කේමාව උපලවණ්ණාව අසන්දි මිත්‍රාව ගත්තොත් තොපි පරාදයි. එහෙම ලස්සන රූප දකින්නත් නැහැ. අද තියෙනේ ඔය ඇත්තටම ආටිෆිෂල්ද එහෙම නැත්නම් ඇත්ත රූපෙද කියලා හොයන්නත් බෑ. බුදු ඕනෙම පාටයක් හදලා දෙනවනේ. ඔය මේ ස්කයි මෝල් එකේ තියෙන මේ මැගසින් එක නම් කියවන්නකෝ. අර කෑල්ල හදන්න ඕන ලක්ෂ 4යි. මේ කෑල්ල හදන්න ඕන මෙච්චර. ඕනෙම ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා දෙනවා. හොයන්න බෑ. ඒක ඉව නැතත් මේක හදලා තියෙන්නේ වශීකృత වෙන කාර්යයක්. නමුත් ආකාශ ධාතුර ගියාට පස්සේ පේනවා මේ පඨවි ධාතු තියෙන්නේ මේ මුළු විශ්වෙම ගත්තොත් 102.3යි. ඉතුරු මුළු එකම තනි අවකාශයේ තියෙන්නේ. සාපෘතික උඩ බලන්නකො අහස දිහා බලලා අහසේ කොච්චර පුංචි ප්‍රමාණයක තරු තියෙන්නේ අවකාශ ආකාශ ධාතුවේ කොච්චර හිස්ද කියලා. අපි බැලුවට අපිට පේන්නේ නේක. අපිට පේන්නේ තරු විතරයි. අපි හිතේ තරම් වශීකృతයි. අර අන්ධකාරය අපිට පේන්නේ නැහැ. ඒක තරුවකින්ද අනිත් තැනට යන්න ආලෝක වර්ෂ කෝටි ගණක් යනවා. අජිතාවකාශයේ ගියොත් එහෙම අජිතාවකාශ යානයක් දැන් මේ පොළවේ යනකොට නම් ආශයන්තරාව ඉස්සරහා ඉන්ධන දහනයකට පිටිපස්සෙන් විශාල වේග තිබෙනවා. ඒකට ආශයන්තරාව ඉස්සරහට යනවා. අජිතාවකාශයේ යානයකට ගියොත් හැතැම්ම 16ක්වත් යන්නවලු එක හයිඩ්‍රජන් අණුවක් හොයාගන්න. ඒක තියෙන හිස්. මේ වගේ වාතේ නෑ. එහෙම දවල ඉදිරියට යන්න බෑ. ඒක වෙනම න්‍යායයක්. පොළවේ යන වාහනයි, ආකාශය යන වාහනයි, අජටවකාශය යන වාහනත් අමුතුයි. ඒකේ තියෙන අවකාශය විතරයි. බැලූ තෙක්මානයකට සංසන්දනය කරන්න බෑ. ඒ නිසා අජටවකාශයේ යන යන මිනිස්සයා එයා යන්නේ නිතරම මෙහෙමම කැරක් කැරකී. මෙයාට තේරෙන්නේ නැතිලු මොකද සංසන්දනය කරන්න පිට මොකොත් වස්තු නැහැ. තමන් ඉන්නේ කැරක් කැරකිද ඉදිරියට යනවාද කියලා දකින්නේ නම් ළඟ එකක් තිබ්බොත් නැහැ. ඉතින් අපේ ડોක්ටර් සනායක ලියනවා ස්ටේෂන් එකේ ඉන්නකොට මං ඉන්න කෝච්චියේ පිට දෙපැත්තේ තියෙන කෝච්චි දෙක ඉදිරියට යනවා යනව නම් මට පේන්නේ මං පස්සට යනවා වගේ. කොල්මන්ද වේරේ. ඇත්තටම යන දෙපැත්තේ තියෙන කෝච්චි දෙක. හැබැයි මම පස්සට යනවා වගේ තේරෙන්නේ. නැත්නම් කෝච්චිය යනකොට ගස්කොළන් වේගෙන් පස්සට යනවා කියන තේරෙන්නේ. ඒ සංසන්දනය වෙන නිසා. මොනක්වත් නැත්තම් හිතන්න බෑ. අපි දන්නේ අපි යමින්ද ඉන්නේ එක තැනකද කියලා දන්නෙත් නැහැ. ඉතින් අපේ රිලීෆ් පීරියඩ් එකට ඒ දවස්වල ආවා හයේ පන්තියේ ඉඳලා ඉන්නකොට ලොකු සර්. පන්තියේ ඒ ටීචර් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ කතා කරලා කිව්වා මේ වැඩිම වේගක නැගලා තියෙන වාහනේ කොහෙද කියලා. අපි පයින් යනවා මිසක් ඇතින් පැයට 70ම ඉන්නේ වේගෙ පැයට 70ම හතරයි. බස් එකවත් නැගලා නැහැ. කාර් එකේම නැග්ගනම් මගුල් ගෙදර දවසකට පමණයි. නැත්තම් ළඟින් නම් වෙන හැබැයි අවිල්ලා හිටිය ගාල්ලේ පැත්තක එකේ උග ගෝල් රෝඩ් එකේ යනකොට වාහනේ මෙන්න මෙච්චර වේගෙක ගිහිල්ලා තියෙනවා. අපි උගදී හැවලෝ යකෝ මේක අඟහරු ලෝකෙන් ආපෙකෙත් දන්නේ අපිට තියෙන්නේ මේ මම ජමා කරත්තකාරයා පැයට 70මයි වේගෙ ඔහෙලා යන්නට යන්න හදනවා. ඉතින් ලෝකුසර් ඇහුවා ඕගොල්ලෝ දන්නවද මේ ඉන්න මේ පොළොව මේ වෙලාවේ පැයට හැතම කීයක වේගෙන් කරකිනවද කියලා? පැයට හැතම 1000ක වේගයකින් කරකිනවා. මේ පොළොව වටේට පරිදි 25 ලක්ෂ 25000ක් තියෙනවා හැතැම්ම ඔබ පැය 24න් කරකවන. අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ඒ වේගයෙන්ම කරකිනවනේ. මේක පොඩ්ඩක් හරි නතර වුණොත් මොන විදියෙ ගැස්මක් වේද මොන විදිහේ සුලිසුලන් වේද මොන විදිහේ පොළොව දෙදරා යමක් වේද කියලා. අපිට පේන්නේ මහා පොළොව ස්ථාවර දෙයක් විදිහට අපිත් ඒත් එක්කම යන නිසා. ඒසා සාපේක්ෂතාවයත් එක්ක බලනකොට අපි මේ ලෝකෙ දෙන විශාලම වේගයේ ඉන විශේෂම නිරක්ෂය. අනිකවත් ඒ තරම් කරගෙන නමුත් ඒකේ පරිදි 25000ක්ම හිරින්නේ. ඉතින් එයානෝ බලනකොට මේ ආකාශ ධාතුවේ ඉඳලා සමා වෙන්න පටවි ධාතුවේ ඉඳලා මේ ආකාශ ධාතුවට යනකොට ඒ ක්‍රමයෙන් මේ ගුරුසුකම ගෙවිලා යනකොට අපිට විශාල හැඩගැහිමක් කරන්න වෙනවා මේ කාර්යයක යන මිනිස්සේ ප්ලේන් එක යන්න පුරුදු වෙනවා ඊට පස්සේ අජටාවකාශය අනේක යන්න පුරුදු වෙනවා වගේ. ඒක මේ කරලා බෙන්නන්න ලැබ් එකක් නෑ. හැබැයි මේ ආර්ය පරිශ්‍රණය සිද්ධ වෙනවා. ඉතින් අවකාශ ධාතුවට යනකොටම සමහරවල් ක්ලාන්ත වෙනවා, වක්කාර වෙනවා, මොකද උනේ කියලා හිතා ගන්න බැරි වෙනවා. මේ මේ මෙච්චර ලස්සන තිබුණා පිම්බි මෑකිලිම දෙක එක වගේ පේනවා. මෙච්චර ලස්සන ආශර්ත සංස දෙක එක වගේ වෙන්නේ. මෙච්චර වෙනස් තිබුණ වම දකුණ වම දන්නේ නැහැ දකුණ දන්නේ යන බව නම් තේරෙනවා. අද එකනේ ලියලම තිබ්බා. හුස්ම නැතරලා තියෙන දේ හුස්ම ගන්න බව නම් තේරෙනවා. හැබැයි ආශ්වාස මෝඩ් එක මොකද්ද ප්‍රශ්වාස මෝඩ් එකක් මොකද්ද කියලා අල්ලන්න බෑ. ඒ කියන්නේ මේ දෙකේම තියෙන උච්චාවච භාව නැතිල ඒක ප්ලැටෝ කියලා. එතකොට අල්ලන්න බෑ. ඉතින් ඒ වගේ වෙනසක් මේ රූප ලෝකයේ භාව ප්‍රඥාප්තියේ ඉඳලා අභාව ප්‍රඥාප්තියට යනකොට අපේ මනසේ අපි දැනුමේ අපේ හැඩගැස්මේ ඒ එන වෙනස කවදාවත් අල්ලන්න බෑ කියලා කියන එකට පැහැදිච්ච මනසකින් ප්‍රසාද මනසකින් දැස ගන්නාසුළු මනසකින් පූර්ව විනිශ්චයක් ඇතුව ගියොත් විතරක් එයාට මේ පටවි ධාතු ඉඳලා ආකාශ ධාතුවට යන මේ රූප ධර්මයන්ගේ අභාව ප්‍රත්‍යක්ෂය තේරුම් ගන්න පුළුවන් නැත්නම් එයා දකින්නේ මේ බැගයක් විදිහට තමයි. එහෙම නැත්නම් දකින්නේ මේක මහා මේ පාළුනාවා. තනි වුණා වගේ. සීමා මායියාවල් නැතුව ගියා වගේ. ඉතින් ඒක කියලා දෙන එක තමයි ගුරුවරගේ ප්‍රධානම කාර්ය භාවනා කරුවට හරියන්නේ නැහැ. මේකට පක්ඛන්දති පසීදති අදිමුච්ඡති චිත්තති කියන එක කියලා දෙන්න. මේකට සන්තෝෂයෙන් මේක කරන්න. කාය ජීවිත නිර්පේක්ෂව කරන්න. මේක වැඩි වෙලා යන්නේ නැහැ. ඒක පිළිගන්නේ අන්නේ මේ මයින්ඩ්සෙට් එක අන්නේ කියන විදිහේ සම්මා දිට්ඨිය හදලා දෙන්න බැරි නම් අපි කොච්චරද භාවනා කරයි භාවනා ප්‍රතිඵලයේ අපිට ප්‍රශ්නයක් වෙනවා. උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. ඒක තමයි කමඨාන් වාර්තාවේ මගේ ජීවිතේ මම කොච්චර කමඨාන් වාර්තා අහලාද? හරි අමාරුයි. එයාට භාවනාවේ හරියන හැම දෙයක්ම පේන්නේ නුහුරට තමයි. ඒක කියලා දෙන්න ඕනේ මේක ගඟ දිගේ ඉහළට පේනවන ගමන. එමීට ඕම කරගෙන යන් කලබල වෙන්න එපා. දැන් ආකාශ ධාතුවට ගියාට පස්සේ යම් විදියකට පක්ඛන්දති පසීදති අදිමුච්චති චිත්තති කියන විදිහට පිළිගත්තයි කියලා හිතමුකෝ. දැන් මේ සබාවක ඉන්නකොට එක්කෙනෙකුට මේක කොහොම හරි අන්වේ ඥානකට දාලා මේක වෙන්න කියනම් මේ කියන්නේ කියලා තේරුම් ගත්තයි කියලා හිතමුකෝ. ඒ තේරුම් ගත්ත එකන අනික් කටියට තේරුම් ගන්න බැරි වුණා මට තේරුම් ගන්න පුළුවන් උණයි කියලා අත්ුක්කංශර පරවම්බන කියන උම්මා මැට්ට උන්ට මෙලෝදයක් තේරෙන්නේ නැහැ බණ කිව්වට තේරෙන්නේ නැහැ අභිඋච්ච මේ අන්වේ ඥානක් නැහැ වෙන්නත් ඇති උන්ට මේ කඩේ නෙමෙයි වගේ උන්ට තේරෙන්නේ මන්නම් එහෙම නැහැ මම ඇවිල්ලිවලා පොරක් තමයි. මට බුදුහාමුදුරු කියන්නේ පට්ටල අනුවට තේරෙනවා කියලා අර අත්තුක් මේකට අසත්පුරුසයි කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා. අසත්පුරුෂයෝ සීලේ මට තියෙනවා ඌට නැහැ කියලා අපි අත්තුක්කංගන පරවම්ම කරනවා. මට හොඳට ධර්ම කතික කරන්න පුළුවන් අනිත් එක්කනට බෑ කියලා මම අත්තුක්කංගන පරවම්මන කරනවා. මම විනයගරුකයි අරයා විනයගරුක නැහැ කියලා අර අපි බ්‍රේකේ දන්නේ මම දන්නවයි කියලා ඔය හැම එකකින්ම අසත්පුරුෂ ගතියක් කියලා. මේ අධ්‍යාපනයේ මේක තුන් හතර ගුණයකින් වැඩි කරලා දීලා තියෙනවා. මේ අධ්‍යාපනය කරන්නේ මේකමයි. අදිට මේ ආස්කූරයට ගිනි කියලා චෝස් ගාලා උඩ අරින්නේ. උඩ ඇරිපස්සේ ඩෝං ගාවට පස්සේ කෑලි කොහෙද කියලා හොයන්න බෑ. අනිත් තියෙන අධ්‍යාපනයේ ඔන්න ආස්කූරක් වගේ එකක් තමයි. අත්තු කරව ගන්න එන ලස්සනයි කඩාගෙන යන උඩට. උඩට ගිහලා විපරවත් අසිරයි. ඒ වගේ අර ආකාසානං ඡයතන ගියා. මේ ආකාශය ආකාසානං ඡයතන කියන්නේ ආකාශය අනන්තයි. රූප අන්තයි. රූප වලට කියනවා ලෝකැලිටි එක. ආකාශය නන් ලෝක. රූප වලට කියනවා ගුරුත්වාකර්ෂණය කියන එක. ආකාශයේ අජ්‍යත ආකාශ කියලා කියන්නේ අජ්‍යත ආකාශයේ ගැට ගදින්නේ නැහැ. මේ රූප හැම වෙලාවෙම ගැටෙනවා. රූප හැම වෙලාවෙම ගැටෙනවා. ආකාශය නෑ. ඉතින් අජ්‍යත ආකාශය කියලා කියන්නේ ඉතින් ඒකට ගියාට පස්සේ මේන මාන්නේ ශූන්‍යතාවය පැත්තෙන් බලනකොට ඒ ගාම සංඥාව අයින් කරුවට අරඤ්‍ය සංඥාව අයින් කරාට පටවි සංඥාව අයින් කරාට මෙයා ඊට වැඩි ඉතාම සියුම් බන්ධනයකට අහු ඒක ආධ්‍යාත්මිකයි. ඒක කියන්නේ ධම්මොද්දච්ච විග්‍රහිතම් මනං. භාවනා කරලා හැදෙන හොඳ පිස්සුවක් ඒක. ඔය නම්බුකාර ලෙඩ කියලා જાතියක් තියෙනවා. ඩයබටිස්, high blood pressure එතනින් කොලෙස්ටරෝල් අප්පා ඒව නම්බුකාරයිට හැදෙන නිසා හැදුනත් පාඩුවක් නැහැ නේ දුපත් මිනිසුන්ට හැදෙන්නේ නැහැ ඒක. අනිත් වගේ නම්බුකාර ලෙඩක් තමයි ඔයකට හැදෙන්නේ. ඒක නිසා එයාට තේරුම් කරලා දෙන්න උඹ ඉතින් ගියේ එක වෙනම දෙයක්. හැබැයි මේ කටුස්සයි කරේ රත්තරන් බැඳා වගේ ඕකෙන් අඳින්න එපා. මෝඩයා වෙන්න එපා. මෝඩි වෙන්න එපා. මෝඩි වුණොත් ඉන්දියාවේ අගමැතිකම ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒක ගලවනවයි කියන එක ඔය ග්‍රාම සංඥාවෙන් ගලවන රෙඩියට ටිකක් අමාරුයි. අරඤ්‍ය සංඥාවෙන් ගලවන රෙඩියට ඒක කෑලිනේ ඒවත් බුල්ඩෝසර් එකෙන් හරි තල්ලු කරන්න බලවන්නේ. මේක හරි අමාරුයි. ඊට පස්සේ යාට තේරෙනවා මේ විඥානය කරන්නේම ඔය අත්ත්ුක්කන්දන පරවම්බන දාගෙන මම සුවිශේෂී කෙනෙක්. ඒක තමයි අනන්‍යතාවය කියලා. මම අන්‍යයන් හා සම නැහැ. අනන්‍යයි. අපි අනන්‍යතාවය කියලානේ කියන්නේ. ඩෙන්ටිටි කියලා කියන්නේ ඕකට. ඒ පෘථග්ජන ගමේ අත්‍යවශ්‍ය ලක්ෂණය. ඉතින් මේ ලබාගත් ධර්ම ඥානය පවා භාවනා ඥානය පවා අසත්පුරුෂකමකට හේතු වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒක නැති කරන්නේ බුදු ඥානසිකේ අනන්ත ගුණ. ගුරුතුන්ගේ අනන්ත ගුණ සීපත් කළා මම මේ මේ පොඩ්ඩක් ලැබිලා මොනතරම් රටන් හදනවා කියලා නිහතමානී වෙලා අහිංසක වුණොත් එයාට තේරෙනවා මේ විඥානයේ ගහන ගැටි. අද එක්කෙනෙක් දෙන්නෙක් මම දැක්කා ඒක ලියන්න උත්සාහ කරලා තිබුණා මේ මෙතෙක් කල මම හිතන්නේ ඇත්තටම භාවනා කරන මේ වෙන එක හොඳක් කියලා තමයි. නමුත් ඒ හොඳ දේ මෙන්න මේ වගේ කොස්සක් තියෙනවා. නැගී පුස්සක් තියෙනවා. එහෙම තියෙන කෙනාට ආකාසානංචාසන ඉක්මවන්න බෑ. ඉක්මවන්න නම් මේක හොඳයි තමයි. හැබැයි මේකේ මෙන්න මේ වගේ මේක නෙවෙයි අවසානේ. තව කෙලවරක් යන්න නම් මේකේ තියෙන ආදීනව බලන්න ඕනේ. නිසා ආස්වාද ආධිනව නිස්සරණ කියලා චතුරාර්ය සත්‍යයට තුනක් එකතු කරනවා බුදුජානක ආශ්‍රය. චතුරාර්ය සත්‍යයට එකතු කරනවා ආස්වාද පක්ෂය, රූපේ ආස්වාද පක්ෂය. ඊට පස්සේ රූපයේ ආධිනව පක්ෂය. ඊට පස්සේ නිස්සරණයෙන් ගැලවෙනවයි කියලා කියන්නේ ආකාසානංචාන්ත වැඩි යඩ තියෙන විඥානයේ ගේම නැටි හරියන්න හරියන්න ගේම ගන්න වැරදුනාට පස්සේ කොහේ දිනස ගන්න හදනවා පරියන්කෙ නැගිටලා යනවා নানা ආකාර යුද ප්‍රකාශ කරනවා ඒව ගැන කතා කරන්න ඕනේ නැහැ. කතා නොකරවුවට ඒක මතක තියාගන්න. හරි ගියාට පස්සේ වෙන මේ ශියුම් ගැටේ හරි අමාරුයි අල්ලන්න. ඒකට ගියොත් ආකාසානං ඡායතන ඉඳලා විඥානං ඡායතන ගියොත් යම් හේකි. මේ දීර්ඝ කතාව කෙටි කරන්නයි කියන්නේ. එතකොට ශූන්‍යතාවේ අපි ඊට වැඩිය සාපේක්ෂව වඩා ශූන්‍යතාවට ශූන්‍යතාවක් කන්ති කියලා අවිපරලාස අවිපරීත ශූන්‍යතාවට නේද ඒක සාපේක්ෂයි. අරකට වැඩිය හොඳයි. ඉතින් ඒක දැනගත්තට පස්සේ දැනගත්තා නම් මිනිස්සු දිහා බලනකොටම සත්තු දිහා බලනකොටම ගස්කොළන් දිහා බලනකොට මේ survival of the fittest කියලා එකක් තියෙනවානේ. බලවතා ජයගනී කියන කතාව. එච්චරයි ලෝකේ තියෙන ධර්මතාවය. පුළුවන් එකා පොඩි එකාව මරාගෙන කන්නේ හක්කේ මැරෙන්නේ හක්කේ ළමයි. පොඩි එකා මැරෙන්නේ ලොකු එකායි හක්කේ ළමයි. ඒක ඒක වෙනස් කරන්න ඉතින් හදනවයි කියලා කියනවනේ. ඉතින් ඒක ਸਰබලධාරි දෙයයන් අතර කරගන්න බැරි වුණා. එතන දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් අන්න ඒක තේරුම් ගන්න වන්නප්මන්ෂිප් එක. ඊට පස්සේ අනුවර්තනය වීම හැකියාවක් තියෙනවා මනුස්සයාට. මේක දන්නවනම් ඔබ නිහතමානී වෙයන්. නිකන් සිරිවිලිස් වගේ හිටපන්. ඔබ නිකන් සිටිසන් ජෝන් වෙයන්. පැහෙන්න හදන්න එපා. පැහෙන්න හැදුනොත් විඥානං ඡායතන හිරේ. එතකොට යම් කෙසේකට කෙනෙකුට තේරෙනවා නම් මේ භාවනාව හරියට මම ඇඳලා ඉන්නේ. අපි කියන්නේ අඳිනවා කියන්නේ ගොනාට අඳිනවා කියන්නේ. ඇඳොත් ගොනාට තමයි. මේ බුදුහාමුදුරු ඉන්න ලෝකෙ නෙමෙයි අපි නටන්නේ. ඊට පස්සේ යනවා කිසිත් නැති ලෝකයකට. අර කිව්වාගේ රූප වලින් විතරක් නෙවෙයි නිදහස් වෙන්නේ වේදනා සංඥා සංඛාර කියන වයිමුත් නිදහස් වෙන්න පුළුවන් තැනකට ගියාම ආලාර කාලාම හිටියේ ඔය අකින්චඤ්ඤායතනෙ තමයි. ජීවේ දුෂ්කර ක්‍රියා නිමාවේ බුදුචානන්සේ ඉතින් යනවා. නෑ සිද්ධාර්ථ කුමාරය. ඊළඟ සුමාන දෙකෙන් ඒක මාස්ටර් කරනවා. මාස්ටර් කරපුවාම දැනගන්නවා එයා ගෙනියනවා කෙලෙස් ඉතාමත් නඩු. අතිශය ශූන්‍ය තැනකට හැබැයි හැබැයි හැබැයි එයා ඒකට අහුවෙලා. දවල් 500ක් විතර දෙනගේ ඉන්නවා. ඔක්කොටම කියලා දෙනවා එයා හිතන එක නිෂ්ඨාව කියලා. ඒක හිතනවා කේවල පරිපූර්ණ ශුන්‍යතාවය කියලා. මේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට තේරෙනවා නෑ මෙයා වලිගයක් අල්ලගෙන ඉන්නේ කියලා. මොන විදියෙන්ම තේරුම් කළ දෙන්න බෑ. ඊට පස්සේ එදිනේ නිකුත් වෙලා යනවා. කියන නතර වෙන්න අපි පන්ති දෙකට බෙදාන ජීවත් වෙමු. ඔයා වගේ දක්ෂ ළමෙක් මට හම්බුනේ නෑ කියලා. තථා කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා යනවා. ඊට පස්සේ යන්නේ ඔය අද විස්තර කරන්න හදන නියම සංඥා නාසඤ්ඤායතන කියන අටවෙනි අරූප ධානයේ තියෙන උද්දරකරාම පුත්‍ර. උද්දරක කියනම් පුරුෂයා රාම නම්ගේ පුත්‍ර උද්දරක. එයා ඊගාව ධානයට යනවා නියම සංඥා නාසඤ්ඤායතන කියන්නේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. එහෙම නැත්නම් වෙනවා මෙතික් ආපු ගමනේ දිග්ගටම තිබුණේ මේ සංඥාවල දෙයක් තමයි. මම ඉන්නවයි කියන එක සංඥාවක් විතරයි. එයාව නැති කරන්න කී දින සගත්ත කියලා හරියන්නේ මේක හිතින් මවාගත්ත හොල්මනක් නෙමෙයි සක්කාය දිට්ඨිය කියන්නේ. වස්තු භෝග කියලා කියන්නේ සැප දුක් කියලා කියන්නේ හරි වැරදි කියලා කියන්නේ යුක්ති අයුක්ති කියලා කියන්නේ ධර්ම අධර්ම කියලා කියන්නේ උතුරු දකුණ කියලා කියන්නේ මේ සියරම අපි හැදිච්ච පරිසරයේ හැටියට අපේ මොලේ කන්ඩිෂන් වීමක් තියෙනවා. ඉතින් ඒක නැතුව ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න කියොත් ආචාර ධර්ම කැඩෙනවා. මිනිසුත් එක්ක එක තියා. හැබැයි මේක සංඥාවක් බව දැනගන්න. කොහොමද ඒක දැනගන්නේ? මම නාඩගමක චරිතයක් රඟපානවා නම් අපි චරිතය බැහැ ගන්න ඕනේ තාත්වික රඟපාන්න. හැබැයි මේක නාඩගමක් බව. මේකට විශ් ගන්නලා ඉන්නේ කියලා බව දන්නවනම්. එහෙම නැතුව ගෙදර ගිහිල්ලත් මේ මම මම නඩගමේ මම රජාට නඳිනවා අජාසත්ත නාමයෙන් කියලා. ගෙදර ගෑනේ සද්ද දානිකොත් ගෑනේ මුට්ටිය නමන ඔළුවේ. උඹ මේ නාඩගමේ රජුට උනන්ට උඹ ගෙදර මම තමයි ගෘහමූලික. උඹ හිටපන් කොක්කාවල. ඒ මොකද හේතුව? ඕම් බලාපන් ගමේ මංගනෝ මට බෙන් බඳිනවා මම කියන්නේ බොරුණා. අජාසත්තට ඇඳන. එන මොකක්වත් තුනේ තාක්ක වර්ණක විතරයි කරන්නේ. අද තියෙන ප්‍රධාන ජනප්‍රිය වෙන්න ඕන දේ තමයි අජාත සත්තු. මම නාටකමේ හිට රජාට අඳිනවා අජාසත්ත නාමයෙන්. ඕම් බලාපන් ගමියේම අඟනෝ මට පෙන්බදිනවා බැඳපෙවුමුත් පෙන්බදිනවා. ඕම් මං කියන්නේ බොරුනා. ලංකාවේ දේශපාලන පාර්ලිමේන්තුවට යනවා කඩපුලිකම් කරන්න. ඒක තමයි පළවෙනි සුදුසුකම. එතකොට මොකක්ද හැම වෙලාවෙම වැඩි ඡන්දය. වැඩි ඡන්ද කියන්නේ මොකද්ද? කාම ඡන්ද. ඕගොල්ලෝ හිතලා තියෙන වැඩ ඡන්ද කියන්නේ කුසල ඡන්ද කියලා. කිමිසුළු බැලන වැඩක් නෑ මොකද ඡන්දයේද ජනය ඊට වැඩිය පරක්ටයි. ජනතාව ඊට වැඩිය හොරයි. චපලයි. උන් යවන්නේ මේ වගේ කෙනෙක් තමයි. ඉතින් අපේ කම්පැනි එකක් ගියා පහුගිය දවස්වල ඡන්ද ඉල්ලුවා. ආම්තුරු අපිට එහෙම ගැලවුමක් නැහැ. කෙසේ නමුත් අපි දන්නවනම් මේ ඔක්කොම සෙල්ලම් තියෙන මේ සංඥාවක කියලා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි මේ සංඥාවෙන් ගැලවුණා නම් අපි කවදාවත් කවුරුත් එක්ක ගැටෙන්නේ නැහැ. සංඥාංච දික්කින්ච යේ අග්ගහේසුම් තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ. යම් කිසි කෙනේ සංඥාව ඇල්ලුවා නම් සංඥා දික්තියක් ඇල්ලුවා නම් හැමදාම ගැටෙනවා. ඒක තමයි මේ ටෙන්ෂන් and frustration කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ සංඥාවකට අපි කඹරන කැඹිරිල්ලක් කවදාකවත් කාම ලෝකෙ ඉන්නකොට තේරෙන්නේ නැහැ. මොකද ඒක අපි තව දින්නලා ඉවරත් නැහැ. තව ඉන්නේ එන ෆයිට් එකේනේ. අරඤ්‍ය සංඥාවට ගියත් ඉන්නේ නැහැ. පටවි ධාතුවේ ඉන්නෙත් නැහැ. මේ නේම සංඥා නාසඤ්ඤායතර ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි නමට පිටිපස්සට PhD කියන එක දාන්න බෑ කීයක් මහන්සි වෙනවද කියලා බලන්න. නම පිටිපස්සේ BSc කියලා දාගන්න. MSc කියලා දාගන්න. MSc BSc කියලා කියන්නේ bullshit. MSc කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ pile deep and high. එහෙම නැත්නම් අචන් බ්‍රම් කියනවා permanent head damage. ජීවිතේ පහේ අවුරුද්දේ ඉඳලා 25 30 වෙනකම් සුන්දරම කාලය අපි මොකටද ගත කරන්නේ කියලා බලන්න. මේ අධ්‍යාපනයේ. ඒක ලියලා අපි අර නන් දෙක තුනක් අරගෙන ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම. පොතක ලියන්න බැරි තරම් අත්සන්දර ලෑල්ල තියෙනවා. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා අවි වටන පොත් ටිකක් ලියලා කටුකුරුන්දේ ඥානানন্দ කියපුවම කවුරුත් කියවන්නේ නැතිව විසිකලා දානවා. මොකද ඉස්සරහින් පස්සරහින් ඉන්නන්නේ. අයියෝ නිකම්ම ඥානানন্দනේ කියනවා. ඔන්න අපි ඊළඟට යන දේ හැටි. ඉතින් නම් මේ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන මේ නේව සංඥා සංඥාත් නොවේ න අසඤ්ඤා එන්නේ මේ தත්තර ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මිනිස්සු මේ සංඥා වලින් කොච්චර ලෝක හදාගෙන කොච්චර මේ බුද්දිස් කොස්මොලොජි හදාගෙන නස්සස්තර හදාගෙන ආයුර්වේද හදාගෙන මේ මේ භූ විෂමතා ලක්ෂණ හදාගෙන ටයිම් ඩයිමෙන්ෂන් හදාගෙන ස්පේස් ඩයිමෙන්ෂන් හදාගෙන දැන් සේරම මනෝමයයි කියලා හිතාගන්න පුළුවන් බැරිකම නිසාන වෙලා තියෙනවා අපි හැමදාම ධම්මපදේ නම් කටපාඩම් කරනවා මනෝ කුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා ඒක අටකතා චාරණන්තේ අර්ථ කතාව දෙන්නේ බොහොම ප්‍රවේශමෙන් මොකද අටකතා චාරණන්තෙත් මනෝමය කොච්චර ලෝකෙක උනා ඉතින් මේ මනෝමය ලෝකෙක නේද අපි මේ මේ තව උඩ යන්න දඟලන්නේ කියන එක දැනගත්තොත් හොඳක් වෙලා තියෙන්නේ මේ වෙනකොටත් අපි මේ මනෝමය ලෝකේ සෑහෙන තැනකට ඇවිල්ලා තියෙනවා. above average ගිහිල්ලා. ඒක අපිට භාෂිතේ හිටිනවා. නමුත් මේක දිහා බැලුවොත් මේ සඳහා අපි කොච්චර මහන්සිලා තියෙනවද මේ අපි ලබා බලාපොරොත්තු වෙන විභාගේ පාස් වෙන්න ඉස්සෙල්ලා ඩිග්‍රී ගන්න ඉස්සෙල්ලා PhD ගන්න ඉස්සෙල්ලා කොච්චර මහන්සි වුණත් ගත්තට පස්සේ ඒක බිඳුවට බහිනවනේ. දැන් PhD ගත්ත මිනිස්සේ දැක්කොත් ඉන්න හරියක් ලෝක PhD කාරයෝ තමයි පේන්නේ. ඔක්කොම ලපීසි ඉන්නේ මම ගත්තේ කියලා වැඩක් නැහැ. යුනිවර්සිටි ගියාට පස්සේ බලනකොට තරුණට ගැහුවොත් 10ක් 15ක් ඉන්න යුනිවර්සිටි ගන්න. වැඩක් නැහැ ගත්තයි කියලා. දැන් ඕනේ ගානක් තිය ගන්න පුළුවන් නේ ඩිග්‍රී එකක්. ඉතින් ඒ අනුව එකින් ගියාට පස්සේ තේරෙනවා මලක පිටුම මල පිපුණෙන් හමාරයි. රැළක බිඳුව රැළ බිඳුවෙන් හමාරයි. ඕක වෙන්න හදනකොට තමයි ඕක සිලිලාවේ. ඒක ඉතින් හොඳටම නිදර්ශනය තමයි ඉතින් කියන්නේ නැති එක නම් හොඳයි මම හිතනවා. මේ මොකද ඒක කරාද බඳින ගන්නේ ওই ලව් එක ඔක්කොම තියෙන්නේ. බැඳලා පස්සේ ඔක ඉලව් වෙනවනේ. ඒක නිසා මම කියන්නේ කරුණාකරලා බලන කසාදේ දික්කසාදේලා දෙවෙනි කසාදේට යන්න බලන්න. වෙන පුදුම වෙනසක් තියෙනවා විපස්සනාව තේරෙන টොප් එකේ. මොකද දෙවෙනි කසාදේ කේන්දර බැල්ලේ නෑ යම්මචන් කිව්වා අහමචන් කිව්වා ගියා. ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැත්නම් මං කියන්නම් මම නිසන්වනේ ඉන්නකොට ඕනම කෙනෙක් පාවිච්චි කරපු කොස්සක් විසි කරලා තියෙනවා නම් ඉදලා ක්‍රිසි කරලා තියෙනවා මම ඒක අරගෙන යනවා දෙවෙනි කතාව. හදන එකමයි වැඩේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය නිසන්ට ගිය කට්ටිය දන්නවා ඇති. ඊට මිටවල ගන්නවා හදලා තියෙන ඕන කෙනෙක් කරන් කලිය. මට කෝකගේ නිසත් එකයි. පාංශුකු. පුදුම සතුටක් විඳිනවා මේකේ. මේ මිනිස්සු පාවිච්චි කරලා විසිකරන දේවල් එවැනි කසායි. මම මේක බඳිනවා. මට වෙලා තියෙනවා පළවෙනි කසාවේ නැති එක ටික පොඩි අප්සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ තමයි නේව සංඥා නා සංඥාතර ගියාම තේරෙනවා අපි මේ කවුදෝ අපේ ඔළුවට ස්ක්‍රිප්ට්ස් වගේක් දාලා අපි ප්‍රශ්න කරන්නේ නැතුව ඒක හරිමයි කියලා හිතාගෙන ඉන්නවා නිකමට හරි කල්පනා කරලා බලලා තියෙනවා අපි මේ හිතාගෙන ඉන්න මේ සුබවාදී දේවල් අපේ හිතසුව පිණිස අපේ අභිවෘද්ධිය පිණිස අපේ වෙල් බීන් එකට බලපානවාද කියලා කවදාවත් නැහැ ඒක කොහොම බැඳෙන්නේ කාම සංඥාවට විතරයි කවදාකවත් නිවනට යන්නේ නැහැ. මෙතෙන්ද ගියත් ඔය නේව සංඥා නාසඤ්ඤාතෙන්ද ගියත් ඉද්දකරාම පුත්‍රට උනේ ඒකට බැඳුණානේ. සර්වචනාංශේ නිවන් දැක්කට පස්සේ සර්වඥතා සාක්ෂාත් ඥානෙ සාක්ෂාත් කරාට පස්සේ ඉස්සල්ලාම කල්පනා කර බැලුවා මේ කාට කියන්නද? මොකද මිනිස්සු ඉන්නේ සම්පූර්ණ අන්ධ භූත ලෝකයකනේ. the mad mad mad mad mad world. ඉස්සල්ලාම කල්පනා මේක ආලාර කාලා. අනේ බලනකොට සුමානෙකට ඉස්සෙල්ලා මැරිලා. ඊට පස්සේ උද්දක රාමුන්ගේ ඊයේ රෑ නැතිලා. නැති වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අරූප බ්‍රහ්ම ලෝකෙක ඉන්නේ බුදු කෙනෙකුටවත් ගිහිල්ලා උදව් කරන්න බෑ. පංචවෝකාර භාවයක් නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. කියන දේ ඇහෙන්නේ නැහැ. ඉතින් එතකොට බුදු කෙනෙකුටවත් උදව් කරන්න බැරි දැනක තමයි ওই කියන මහා අරූප ධානය ලැබලා පිරිහෙන්නේ නැතුව මිය ගියොත් බ්‍රහ්ම ලෝක තමයි උප්පත්තිය ලැබෙන්නේ. අපි කොහේට වැඩි කොච්චර හොඳද බලන්න අපිට දුක සැප තේරෙනවා බුදුහාම කියන බණ තේරෙනවා අපි ඉන්නේ කක්ක නරාවලක තමයි. ගොඩ එන්න පුළුවන්. යන්නත් පුළුවන් යතෙන්. ගිහිල්ලා කන්නේව සංඥා නා සංඥාට ගිහිල්ලා ඒකට බැඳෙන්නේ නැතුව ඒකට කෑදර කරන්නේ නැතුව ඒකට ලොල් වෙන්නේ නැතුව ඒක ආමර්ශණය කරනවද පරාමර්ශණය කරනවද කියන එක ප්‍රශ්නේ. පරාමර්ශණය කියන්නේ ඒක මම, මේක මගේ. මම තමයි ලෝක කියලා අත්ුක්කන්තර පරවම්බන කරන්නේ. දැන් ඒක මේ භාවනා කරන ඕනම කෙනෙකුට යන්න පුළුවන් මේ ප්‍රතිපදාජ මගේ දැම්මන හැතැම්ම කනුවක්. ඌට වැඩි gadu ගෙනෙන්න ඕනේ ඒක මාන්නක්කාර කරන්න ඕනේ ඒකෙන් එහාට යන්න නම් මේක පිළිබඳව එnde ඉස්සෙල්ලා නම් පක්කන්දති පසීති සම්දිත්‍ත්‍ති අධිමුච්චති කියන්නේ ගියාට පස්සේ ඒක අතහරින්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි අපිට තියෙන මේ Brahmacharya කියන්නේ. ඒක තමයි අපි තපස් රකින්නයි කියලා කියන්නේ. ඒ තමයි මේ මහානකම් කරනවායි කියලා කියන්නේ. ඒක තමයි Brahmacharya වෙනවායි කියලා කියන්නේ. කොයි දේ ලැබුවත් ඒක තාම තියෙන භවයේ ඇතුලේ බව තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුන ඇතුලේ මේ නටන. උඟ දෙනෙක් ඉන්නේ අර පාතම තලේ. ඉතින්ද ගියත් ඒක පිළිබඳවත් ස්වයං විවේචනයක් කරලා මේක බුදුන් උපන්න ලෝකයක්. බුදු ඥානසේ සද්ධර්මයේ හොඳට දේශනා කරලා තියෙනවා. ඔතෙන්ද ආපු එක ඇණයක් කරගන්න එපා. විලංගුවක් කරගන්න එපා. මන්දක් කරගන්න එපා. උකින් ඉදිරියට යන්න හිත හදා ගැනීම වෙනස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා